නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං शरणं गच्छामि द्वितीयां ते बुद्धं शरणं गच्छामि द्वितीयां ते धर्मं शरणं गच्छामि द्वितीयां ते सङ्घं शरणं गच्छामि तृतीयं ते बुद्धं शरणं गच्छामि तृतीयं ते धर्मं शरणं गच्छामि सत्यन्ति सङ्घम् शरणम् गच्छामि पानातिपाता वीरमणि शिखापदम् समायामि अभिन्नादाना वीरमणि शिखापदम् समायामि कामेषु मिथ्याचारा वीरमणि शिखापदम् समायामि हिंसावादा वीरमणि शिखापदम् समायामि පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි කරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි පින්වතුනි ක්ලේශ 10න් ඉතිරි වෙලා තිබෙන්නේ කියන්නට හයක් හතරක් ගැන කියා කිව්වා අපි පසුගිය දිනේ මානයට පසු වෙන්නේ ditthිය ditthි කියන වචනයෙන් තේරෙනවා එයින් දැක්වෙන්නේ දැකීම කියන සාමාන්‍යයෙන් දික්ටි කියන වචනයෙන් දැකීම කියා දක්වතා මේ අකුසල සංග්‍රහයෙහි දික්ටි කියන එකෙන් වර්ධවා දැකීම කියන එකයි. ඒක එතන මිච්ඡා දික්තියයි දික්ටි කියන නාමයෙන් මෙතන දක්වා. දැන් <clears throat> සමහර තැන්වල ඒ දික්ටි කියන වචනයම සම්‍යක් දෘෂ්ටිය දැක්වීමටත් වෙනවා. යෝ දික්ටි සම්පන්නෝ පුද්ගලෝ මාතරං ජීවිතා වෝරෝපේති නේතං කාමං විජ්ජති කියන. මේ විදිහේ දේශනා බුදුරජාණන් වහන්සේ වදාරා තිබෙනවා. එතන ditthi සම්පන්න පුද්ගලයා කියන්නේ. ditthi සම්පයෝ ditthi සම්පන්නෝ පුද්ගලෝ. යම් ditthi සම්පන්න පුද්ගලයෙක් <clears throat> මාතරං ජීවිතාවෝරෝපේති මව ජීවිතයෙන් තොර කරනවයි කියන එකට. නේතං ඡානං විච්ඡති කාරණයක් නැත්තේය හේතුවක් නැත්තේය. ඒ කියන්නේ මේ ධිට්ඨි සම්පන්න පුද්ගලයා මව මෙරීම කියන මේ අකුසල කර්මය සිදු කරන්නට මොනම ඉඩක්වත් නැහැ හේතුවක් නැහැ. එතන ධිට්ඨි සම්පන්න පුද්ගලයා කියන්නේ සෝවාන් වෙනවා. ඉතින් එයින් තේනවා ඒතන ධිට්ඨි කීවේ සම්‍යක් දෘෂ්ටිය. ලෝකෝත්තර සම්‍යක් දෘෂ්ටිය උපදවාගත්තා. දැන් අපට තිබෙනවා ලෞකික සම්‍යක් දෘෂ්ටිය. ඉති සම්පන්න පුද්ගලයාය කියන එතන හඳුන්වන්නේ ලෝකෝත්තර සම්‍යක් දෘෂ්ටිය ඇති කරගත්ත තැනත්තා. සෝවාන් පුද්ගලයා. එතම මව මරණවා කියන එක සිදුවන්නේම නැති දෙයක්. ඒ නිසායි මේතං කාණං විජ්ජති. එයට කාරණයක් නැත්තේ. එහෙම තැන්වලදී දික්තිය කියන එක. ඔය විදිහේ තවත් තැන් තිබෙන්නට පුළුවන්. ඒ සම්‍යක් දෘෂ්ටියක් දැක්වෙන දික්ටි කියන වචනය. අකුසල කතාවෙහිදී අකුසල් සිත් පිළිබඳව කතා කරන විට දික්ටි කියා දක්වන්නේම මිච්ඡා දික්තිය. අපි අකුසල් පිළිබඳව සිත් පිළිබඳව කතා කරන විට සෝමනස්ස සහගත දික්ටිගත සම්පයුක්තා සංකාරික සිත සසංකාරික සිත Uh, උපේක්ෂා සහගත දික්ඛිගත සම්පයුක්ත සසංඛාරික සිත අසංඛාරික සිත සසංඛාරික සිත කියලා ඒ විදිහේ දික්ඛි සම්පයුක්ත සිත් පිළිබඳව කතා කරනවා. එතන දික්ඛි සම්පයුක්තයි කියන්නේ මිත්‍යා දෘෂ්ටිය හා එක්ව යෙදුණු කියන දික්ඛි සම්පයුක්ත. මෙතන දික්ඛි මේ ක්ලේශ 10 අතුරෙන් එක ධර්මයක් වශයෙන් ඉන්නේ දික්ඛිය. ඒ දික්ඛියත් මිත්‍යා දෘෂ්ටි. ඒකේ දික්ඛි මිත්‍යා දෘෂ්ටි වශයෙන්ද දෘෂ්ටි බොහෝම තිබෙනවා රාශියක්. දැන් මේ පිනතුන් භක්මජාල සූත්‍රය කියවා ඇතනම් ඒ භක්මජාල සූත්‍රයේහි දිට්ඨි 62ක් පිළිබඳව කියවෙනවා. දිට්ඨි 62ක්. ඒවට සාස්වත දෘෂ්ටිත් ඇතුළත් වෙනවා, උච්ඡේද දෘෂ්ටිත් ඇතුළත්. පුබ්බන්තා పూర్වාන්තයේ පිළිබඳව දෘෂ්ටි 18ක් අපරාන්තයේ පිළිබඳ දෘෂ්ටි 44කුත් එහි එනවා. එනි ඒවා ඔය අභිධර්මයේ ඉදිරියට ඉගෙන ගන්න විට සුත්තන්ත මාතිකාවේ කියනවා කුබ්බන්තානු දික්ඛීච අපරන්තානු දික්ඛීච කියලා මේ ඒ දුක සූත්‍රාන්තික මාතිකාවයි. අනේ එතෙන්දී මේ කුබ්බන්තානු දික්ඛි කියන එක පූර්වාන්තයේ අරබය ඇතිවන්නා වූ විද්‍යා දෘෂ්ටි අපරන්තානු දික්ඛීච කියේ අපරාන්තයේ අරභයා ඇතිවන්නා වූ විද්‍යා දෘෂ්ටි කියන ඒවා. එහෙම දෘෂ්ටි ඇති වෙනවා කාහතද? ඒ දෘෂ්ටි සියල්ලම ඇතිවන්නේ කාහතද? ප්‍රත්‍යඥයාට. ප්‍රත්‍යඥයාට. අනේ නිසා ප්‍රත්‍යඥ සම්පාදය. ඕනෑම දෘෂ්ටියක් පිළිගැනීමට සූදානම්ව සිටින సంతානය. ඒ නිසා ගැන්ුණත් කවරෙක් හෝ මේ පාරේ ප්‍රසිද්ධ තැනකට ගිහින් තමාගේම යම්කිසි දෘෂ්ටියක් ප්‍රකාශ කළොත් එය පිළිගෙන ඒ අනුව යන්නට ලෑස්ති සූදානම් වන පිරිසකුත් ඇති වෙනවා. ඇති වෙනවා. මා දන්නවා ඒ. එහෙම අය දැනුත් සිටිනවා. ඒ විදිහේ විත්‍යා දෘෂ්ටි ප්‍රකාශ වෙන අවස්ථාවලදී සමහර විටක මේ බුදුබණ පසක තබා ඒ විද්‍යා දෘෂ්ටිගේ ඒ දෘෂ්ටි ප්‍රකාශ කරන්නන්ගේ ශ්‍රාවකයන් වෙලා සිටින අය ගැන මා දන්නවා. ඉතින් ඒක මේ ප්‍රත්‍යඥ තත්ත්වය. ඒ නිසා ඒකට ඒ පුද්ගලයන්ට දොස් කියන්නට බෑ. පුද්ගලයෝ කියන්නේ අපි පනවාගත්ත දෙයක්. ඒ පුද්ගලයා කියන්නේ චිත්ත චෛතසික රූප කියන මේ සමුදාය වෙන කිසිවක් නෙවෙයි. ඉතින් ඒ චිත්තය ඒ සිත ප්‍රත්‍යඥ సంతානයක් වශයෙන් පවත්නා වූ සිතක් නම් ඒ සිත කොයි පැත්තටවත් යත හැකියි. හොඳ පැත්තටත් යත හැකියි යන්නට පුළුවන් එකක් නරක පැත්තටත් යන්න. ඇත්තක් ඇත්ත ඇත්තක්සේම පිළිගන්නා බවකුත් ඇතිවිය හැකි නැති දෙයක් ඇතිසේ පිළිගන්නා බවකුත් ඇතිවන්නට පුළුවන්. ඒ විදිහේ තත්ත්වයක්. ඉතින් දික්ටි ඒ සියල්ලම පිළිබඳව ධිට්ඨිය ගැන කතා කරද්දී නිබඳු විස්තරයක් කරන මේ අභිධර්මයේ එන අභිධර්මාර්ථ සංග්‍රහයේ අකුසල සංග්‍රහයට ඇතුළත් වෙන. එන සංක්ෂය කාණ්ඩෙහි අකුසල සංග්‍රහයට ඇතුළත් වෙන ඒ ක්ලේශ දසය පිළිබඳ වූ කතාවකදී ධිට්ඨිය පිළිබඳව සියලුම දෘෂ්ටීන් ගැන කතා කිරීමට යොදාගත්තොත් ඒක ඊතරම්ම සුදුසුයි කියලා මා හිතන්නේ. ඒ නිසා අපට ඇතිවන දෘෂ්ටි අතර භයානකම දෘෂ්ටියක් තමයි ඔය දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය කියන්නේ. ඒ නිසා බොහෝ තැන්වල ඔය ධිට්ඨිය ගැන දක්වන විට එතන එන්නේම ඒ දසවස්තුක මිත්‍යා දෘෂ්ටි. අත්ති නත්ති දින්නම් නත්ති ඉත්තං නත්ති නිපුතං නත්ති සුඛත දුක්ඛතානං කම්මානං කලං විපාකෝ නත්ති අයං ලෝකෝ නත්ති පරෝ ලෝකෝ නත්ති සත්තා උපපාතිකා නත්ති මාතා නත්ති පිතා නත්ති ලෝකේ සමන බ්‍රහ්මනා සම්මග්ගතා සම්මාපටිපන්නා යේ ඉමංච ලෝකං පරංච ලෝකං සයන් අභිඤ්ඤා සත්‍යකත්වා පවේදින්ති කියන මේ දස වස්තුක මිත්‍යා දෘෂ්ටිය තමා බොහෝ තැන්වල බුදුරජාණන් වහන්සේ ඔය ධිට්ඨිය ගැන සඳහන් කරන තැන්වලදී දේශනාවලදී සූත්‍රාන්තයන්හිදී ඒ දික්ටි වශයෙන් දක්වා. ඉතින් එයින් නත්ති දින්නම් නත්ති දිත්තන් නත්ති හුතන් කියන එක. මෙත් වෙනන්නේ ඒ කියන්නේ ඒ ඒ තුනම මේ දීමට අදාළයි. දන් දාණයට අදාළයි. දාණයට සම්බන්ධයි. නත්ති දින්නම් කියන්නේ ඒ දීමෙන් දන් දීමෙන් ඇතිවන්නා වූ ඉෂ්ට ඵලයක් විපාකයක් නැත්තේ නැති දීම. ඉතින් කෙනෙක් එහෙම කෙනෙක් කියන්නට පුළුවන් දීමෙන් සිදුවන ඒ කම්පලා දහාගෙන සිත හරියස්වාගෙන හෝ කෙනෙකුට එහෙම ලැබිය යුතු කියා සැලකෙන කෙනෙකුට හෝ දීමෙන් සිදුවන පිනක් කියා ගන්නට වන්නේ තමා සන්තක වස්තුහානිය පමණයි. යම්කිසි වස්තුවක් නෙවෙන්නේ. ඒ වස්තුව දෙවි යනවා ඉදිරිය වෙනවා මිසක ඒ දීනෙන් සිදුවන ඉෂ්ට ඵලයක් විපාකයක් නැත්තේය කියලා. නැති දිනා. නැති හිටන් කියන්නේ යුක්ත කියන එකෙන් දක්වන්නේ මහා දාන. මේ දින තුන් අහලා තිබෙනවනේ යාග කියන එක. ඒ යාගය කියලා කියන්නේ සමහරු යාගය කියනවා මේ තොවිලටත්. එහෙම එක නෙවෙයි. මෙතන යාග යඤ්ඤ කියන එක බණ පොතේ සඳහන් වෙන්නේ යඤ්ඤ ඒ <clears throat> අන්න එහෙම මහා දන් සමහරු ඒ සඳහා කූටදන්ත දර ආ කූටදන්ත බ්‍රාහ්මණය කූටදන්ත බ්‍රාහ්මණයා විශාල යාගයක් කරන්නට දැස් දිනු අවස්ථාවක් තිබුණා එක එක වර්ගයෙන් 700 දෙකින් සතුන් සතුන් 700 බැගින් මරා කරන යාගයක්. ඉතින් ඒ යාගය කරන්නට ඉස්සෙල්ලා ඔහුට දැනගන්නට ලැබුණා Taman වාසය කරන ඒ කානුමත කියන ගමනේ ඒ ගමට බුදුරජාණන් වහන්සේ වැඩම කර සිටිනවා. ඉතින් ඔහු එක්තරා විදිහක ඥානවන්තයෙක්. ඒ නිසා ඔහුට අදහසක් ඇති වුණා. ඒ වැඩි එක හොඳයි මම හිමින් හම්බ වෙන්නට ඕන උන්වහන්සේව. උන්වහන්සේ මේ චතුර්විධ යාග සම්පත් කියන ඒවා දන්න කෙනෙක්. එබැවින් උන්වහන්සේ සමග මේ පිළිබඳව සාකච්ඡා කරන එක හොඳයි කියලා. බුදුරජාණන් වහන්සේ වෙත කිව්වා. ඉතින් ඊට පසු ඇති වුණු ඒ කතා ප්‍රවෘත්තිය ඒ පිළිබඳ විස්තර ඒ කූටදන්ත සූත්‍රයේ සඳහන් වෙනවා දීඝනිකායේ එන දැන් එතන යන්නේ කියලා දක්වන්නේ යාග කියලා දක්වන්නේ මහා දාන. අර විශාල සංඛ්‍යාවක් සතුන් මරා දෙන දානයක් ඔව් දෙන්නට ලෑස්ති. එහෙම නැති වුණත් ඒ විශාල වස්තුවෙන් දෙන දන් ටික. සමහරු ඒ ඔය වෙසක් දිනවලදී එහෙම නැත්නම් පින්කම් දිනවලදී සමහර විටක එකම තැනැත්තා තමාගේම ධනව්‍යයෙන් විශාල පිරිසකට දන් දෙන්නේ. අන්න ඒ වගේ දාන. ඒවා යාග නැත්නම් මහා දාන. මත්තිත්තං. අන්න ඒවා ඉබඳු දන් දීමෙන්ද ඇතිවන්නා වූ ඉෂ්ට හොඳ විපාකයක් නැත්තේය කියලා එකක්. නැත්ති හුතං කියන්නේ තමන් සමහර විටක ඒ දාන දීන් යවන කණුඩ කාර්යයන් අතේ යවන දේවල් වගේ යම් යම් ඒවා ලැබිය යුත්තන් කරා යවන අවස්ථා. ඒ එහෙම දෙන දාන වලින්ද ඇතිවන කලක් විපාකයක් නැත්තේ. ඒකට තුනම සම්බන්ධ මේ දීමට දානය. ඉන් දානය කියන එක පිළිබඳවත් මේ අවස්ථාවේදී දැනගත යුතුයි. පුදු දීම නිසාම පින් සිදු වෙන්නේ නැහැ. ඒකත් දැනගන්න. එතකොට සමහර විටක කෙනෙකුට පරිත්‍යාග චේතනාවේ ස්වરૂපයේ ඇතිවන්නට පුළුවන්. අන්‍යයන්ට යම් යම් ආමිෂයන්ගෙන් සංග්‍රහ කිරීම පරිත්‍යාග චේතනාවේ ස්වરૂපයෙන් ලෝභය උපදවාගෙන කරන සංඝාත වෙන්නට. ඒවා දාන කියන ගොඩට වැටෙන්නේ නැහැ. දාන කියන එකේ හැම විටම පින් සිදු වෙන දේකුයි කෙනෙක් බලාපොරොත්තු වෙනවා. පින් සිදු වෙනවා. නමුත් ඒවා පින් සිදු වෙන ඒවා නෙවෙයි. නේ? දැන් ඒ දාන පිළිබඳ මම විතර මතක් කළා. මට ඒ බොහොම කල් ඒ කාරණේ පාඩම් කළා. ඒත් මේ මෑත තිබෙන පොතක මට දකින්නට ලැබුණේ නැහැ ඒ කරුණ. ඒකේ මිලින්ද ප්‍රශ්නෙෙහි එනවා. මිලින්ද ප්‍රශ්නෙෙහි එනවා. මට තවත් දැනකදී දැනගන්නට ලැබුණා පරිවාර පාළිහි ඒ පිළිබඳව සඳහන් වෙනවා. මට පාඩම් පිළිගෙන හැටියට පංචමේ දානානි අපුඤ්ඤානි පුඤ්ඤ සම්මතානි දාන පහක් ඇත්තේ අපුඤ්ඤානි අකුසල්ය පුඤ්ඤ සම්මතානි එහෙත් ලෝකයා පිඤ්ඤයි කියා සිතාගෙන සිටිනවායි පුඤ්ඤ සම්මතානි සතමානි පංච ඒ කවර පහක්ද මජ්ජ දානං සමජ්ජ දානං ඉත්ති දානං කුසබ දානං චිත්ත කම්ම දානං මජ්ජ දානං කියන්නේ මත්පැන් දීන. දැන් ඒක බොහෝ දෙනෙක් ඒක සිරිතක් කරගෙන තිබෙන දෙයක්. බෞද්ධ අබෞද්ධ කවුරු සිරිතක් කරගෙන තියෙන දෙයක්. ඒ සිරිත නොකවත්වොත් තමාගේ තත්වයට ඒක මදිකමක්. ඒ නිසා ඒ පිළිප කරන්නටම ඕන. සමහරු ඉන්නවා තමා මත්පැන් බොන්නේ නැහැ. එහෙත් මොත් මත්පැන් බොන අය ගෙදරට පැමිණෙන නිසා ඒ අයට සංග්‍රහ කිරීමට මත්පැන් තියාගෙන ඉන්නවා. ඒ සංග්‍රහය ඔවුන් සලකන හැටියට කළ යුතුම සංග්‍රහයක්. ඒ බුදුරජාණන් වහන්සේ එය අනුමත කරන්නක් නෙවෙයි. මේ මජ්ජ දානය මත්පැන් දීම කියන එක පෞසිදුවන වැඩක්. පෞසිදුවන. ඉතින් කෙනෙක් තමන්ගේ මුළු ජීවිත කාලය තුලදී සමහර විටක තමා හරි හම්බ කරන්නට පටන් ගත්තාට පස්සේ තමන්ගේ යහළුවන්ට මිත්‍රයන්ට නෑයන්ට කියා ඔය විදිහේ සංඝා කරන අවස්ථා කොයිතරම් විය හැකිද ඒ හැම අවස්ථාවකදීම අපි දන් දීමෙන් සිදු කර ගන්නා පින වෙනුවට ඒ තැනත්තා අකුසලයක් පවක් සිදු කර ගන්නවා. ඉතින් ඒක විශේෂයෙන්ම සැලකිය යුතු වන්නේ මත්පැනයි කියන එක මිනිසාගේ සිත අවුල් කරන දෙයක්. අවුල් කරන සමහරු මාහලා පිළිනවා කියනවා ආ දිවට කිසි වරදක් නැහැ. එයා දිවම ඉන්නවටත් වඩා හොඳයි. හිටියටත් වඩා හොඳයි. ඉතින් ඒ හිටියටත් වඩා හොඳ වීමත් ඔහුගේ ප්‍රകൃතිය නෙවෙයි. ඔහු විකෘති වෙලා ය අවස්ථාවේ. ඒ අවස්ථාවේදී විකෘති වෙලා. අන්න ඒ නිසා මම අහලා තියෙනවා වාලති වෙන්න සමහරු සමහරු සිටිනවා ඒ තමාගේ කවුරු හරි බොහෝ විට ස්වාමි පුරුෂයා ස්වාමි පුරුෂයාගේ දීමට උදව් කරන අය ඒක හොඳයි කියලා. මොකද නැත්තම් එතනක සමාජයට සුදුසුෙක් නෙවෙයි. ඒ ගොනු මිනිසුන් අතරට ගියාම ගොනු කෙනෙක් වෙන්නට ඕනේ. නැත්තම් පැත්තකට වෙලා ඉඳයි සිදුවන්නේ. අන්න ඒ නිසා. ඒ නිසා කෙනෙක් අමාරුවෙන් හරි ඒක හොඳ දෙයක් හැටියට පුරුදු වෙනවා. මා දන්නවා. මට හොඳ අත්දැකීම් තිබෙනවා මේ රජයේ සේවය කරපු නිසා. විපතටපත් මිනිසුන් පිළිබඳව මම හුඟක් දන්නවා. හොඳ තරුණයන් හැටියට සේවයට අලුතෙන් බැඳුණු අය මේ මත්පැන් ලෝභීන්ගේ පිළිදෙන ඒ උනන්දු කර දීම හේතු කොටගෙන ඒ පැත්තට වැටිලා තමන්ගේ මුළු ජීවිතයම කාලකන්ණි කරගත්ත පිරිස් ගැන මා දන්නවා. සමහර විටක අප හෝ ඒ තැනත්තාට ඕවට යන්න එපා ඕකින් සිදුවන්නේ විපතක් කියා කියන විට ඒ අවස්ථාවේදී කියන දේවල් වුන් සලකන්නේ කෝටි කාලේ මිනිසුන්ගේ අවවාදයක් මේක අප පිළිගත යුතු දෙයක් නෙවෙයි. දැන් වර්තමාන සමාජයට සුදුසුෙක් වෙන්නට ඕන කියලා එහෙම ගිහින් සමහර විට දැන මන් දන්නවා තමන්ගේ භාර්යාවගේ කනකර ආභරණ පවා නැති කරපු මිනිස්සු විකුණලා දීමටයි සූදුවටයි යොදපු මිනිසුන් ගැන මාදා. ඒ මුලදී හොඳ අය ආවේ ඉස්කෝලේ ඇරිලා ඉස්කෝලේ අස්සෙලා මේ සේවයකට බැඳලා හොඳ මිනිසුන් හැටියට ආවේ. විසම සමාජයට එකතු වුණා ආශ්‍රයෙන්. ඒ නිසා කුඩා කල සිට කෙරෙකුන්ට තිබෙන්නට ඕන හොඳ අධිකාරම. හොඳ මේ හොඳ මේ අදිතාවන මේ ඒකට අත්තිවාරවත් පිළිෙන්නට ඕන ජීවිතයේ කියලා. ඒ එහෙම කෙනෙකුන්ට කොයිතරම් මිනිසුන් ආශ්‍රය කරන්නට ලැබුණා. ඔහු වෙනස් නොවී ඉන්නට පුළුවන්කම ඔහුට තිබෙනවා. මා දන්නවා අපේ ඉදිරියේ ඉන්න වාක්‍යනේ විශ්වවිද්‍යාලයට ගිය වෙලාවේ Tamante බලහත්කාර කමින් කොවන්නට ලෑස්ති වුණ අයට බෝතලෙන්ම සංග්‍රහ කරපු බව ඔළුව හරහා. ඒවා ගැනත් මාතම්. එමෙතන තමන්ට තිබෙන්නට ඕනේ මේ ශක්තියක්. කවුරු නිසා හෝ මගේ තියෙන හොඳ ගති මම මොකටද නැති කරගන්නේ? තමා සලකනවා නම් ඒක තමයි හොඳ ගතියක්, ශිෂ්ට ගතියක් කියලා. ඒක කුමටද කවුරු නිසා හෝ නැති කරගන්නේ? යාළුවා නිසා හෝ මා සලකන්නේ මට කවුරු හරි ඒ විදිහේ දෙයකින් සංග්‍රහ කිරීම උත්සාහ කරනවා නම් ඒතනත්තා මගේ මිත්‍රයෙකුගේ ස්වරූපයෙන් සිටිනා සතුරෙක් කියලා මා සලකනවා. මා සලකන්නේ එහෙමයි. මා අනිත් අයට කියා දෙන්නෙත් එහෙම සලකන්න කිව්වා. මොකද Tamanට විපතක් කියලා දෙන්නේ. ටිකින් ටිකයි සමහර ඒවා පුරුදු වන්නේ. පස්සේ ඒ පුරුදු අත්හැර ගන්නට බැරිව දැන් අර මේ ඩ්‍රග්ස් කියන ඒවට පුරුදු වෙලා ඉන්න මිනිස්සු ඉන්නේ. අන්න ඒ වගේ තත්වයකට එනවා. ඊට පස්සේ වැඩක් කරන්නට බෑ උදේ. මේක නැත්නම් අත වෙවුලනවා. අත වෙවුලන. ඒ වගේ තත්වයන්ටපත් වෙනවා. අනේ නිසා ඒ සමහරු හිතනවා ඒක ටිකක් ගත්තට කමක් නැති. ටිකක් ගත්තා. ටිකක් ගත්තත් තමා දුස්සීල වෙනවා. දුස්සීල වෙනවා. ඒ කියන්නේ මත්පැන් කියන එක එයින් වලකිරි කියන ශික්ෂාපදයක අපට තිබෙන්නේ. තමන් ටිකක් ගත්තාම ඒ ගත් අවස්ථාවේදී තමයි ශික්ෂාපදයේ බිඳගත්ත කෙනෙක්. ශික්ෂාපදයේ බිඳගත්ත කෙනෙක්. ඉතින් අන්න ඒ නිසා මම මේ කතාව වැඩි දිගට දෙවියන්ට උමනා නැහැ. මම මේ ධිට්ඨිය ගැන කතා කරන්නේ. ඒ කතා කරන අවස්ථාවේදී මේ පංචමේ දානානි අපුඤ්ඤානි පුඤ්ඤ සම්මතානි කතමානි පංච කියන එක ආවේ. මජ්ජ දාන මත්පැන්. තවත් දීමක් දැන් ඒක බොහොම උසස් දෙයක් හැටියට සලකාගෙන යන්නේ. ඒ තමයි සමජ්ජ දානය. සමජ්ජ දානය කියන්නේ සමජ්ජය මෙදින තුන අහලා තිබෙනවානේ. අපේ උපතිස්ස කෝලිත කියන ඒ පසුකලක අග්‍රශ්‍රාවක සාරී පුත්‍ර මොග්ගල්ලායන කියන ඒ දෙනම වහන්සේ ගිහි කල අනුමුණු නම් දෙක තමයි උපතිස්ස කෝලිත. ඒ උපතිස්ස කෝලිතන් ඒ සිත වෙනස් වුනේ මේ සංසාරයේ පිළිබඳ විකරණ දේ පිළිබඳව ටිකක් කලකිරීමක් ඇති වුනේ. නිවන් සොයාගෙන යාමේ අදහසක් පහළ වුණේ අර ගිරග්ග සමජයේ බලා සිටියේදී කියලා. ගිරග්ග සමජය කියන්නේ ඒකත් නාට්‍යයක්. ඒකේ තේරුම හැටියට තියෙන්නේ යම් කිසි කඳු මුදුනක දක්වන ලද නාට්‍යයක්. මේකන බොහෝ දෙනෙකුට පේන්න උස් තැනක ඉඳලා දක්වන්නට ඇත්තේ නාට්‍යය. සමජය කියන්නේ නාට්‍ය, නැටුම් නටා දක්වන එක. ඒ ඒ සමජ්ජ දානය කියන්නේ එයින් අන්‍යයන්ට සංග්‍රහ කිරීම. ඔවුන් සතුට කිරීම සඳහා නැටුම් නටා මේ කරන ක්‍රියාව. ඒක සමජ්ජ දාන. ඒක පෞසිදුවන බීමක් කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඒකට හොඳ නිදර්ශනයක් දෙනවා ඒත් බලන පොතේ. <clears throat> කවුද මේ නටගාවිනි මම මතක තාලපුතෝ නටගාමි තාලපුත තාලපුත කියන ඒ එතනත්තා නාට්‍ය කණ්ඩායමක නායකයෙක්. ඒ නාට්‍ය කණ්ඩායමක නායකයා තාලපුත තමන්ගේ නාට්‍ය පිරිසත් රැගෙන ගිහින් බුදුරජාණන් වහන්සේ වෙතට පැමිණ උන්වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇසුවා. ස්වාමීනි අපි මේ අපගේ නාට්‍ය බලා සිටින පිරිස සතුටට සන්තෝෂයට පැමිණවීම නිසා නිසා අප කරන මේ ක්‍රියාවෙන් ඒ සිදු කරගන්නා පින හේතු කොටගෙන අපි මෙරි දෙව්ලොව උපදිනවා නොවේද බුදුරජාණන් වහන්සේ තාලකට කිව්වා තාලකට "ඕ ගැන මගෙන් අහන්නට එපා." මගෙන් අහන්නට එපයි දෙවෙනි වරත් ඔහු ඇහුවා. බුදුරජාණන් වහන්සේ ඒට පිළිතුරු දීම ප්‍රතික්ෂේප කිරීම වශයෙන් ඒ ගැන අහන්නට එපයි. තුන්වෙනි වරත් ඒ විදිහට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා තාලකට ඔබ ඔය කරන ක්‍රියාව නිසා මිනිසුන් තුල එතෙක් ඇති නොවූ ලෝභය ලෝභය රාගය සමහර විටක ද්වේෂයක් ඇති වෙනවා ඒ විදිහේ කෙලෙස් ඔබගේ ක්‍රියාවෙන් ඉපද වීම නිසා මැරිලා උපදින්නේ දෙව්ලොව නෙවෙයි නිරයෙහි ඉතින් උපදින්නේ නිරයෙහි කියලා නරකාදියට යනවායි කියන එවිට ඔහු අඬන්නට පටන් තාලකුට ඇඬුවා. අඬන වේලාවේ බුදුරජාණන් වහන්සේ කියනවා තාලකුට මම ඔබට ওই ප්‍රශ්නය මගෙන් අහන්නට එපයි කියලා. නැවත නැවතත් කිව්වා. ඒත් ඔබට ඒ පිළිබඳව දැනගන්නට මොහොමනා නිසා ඔබ නැවත නැවතත් මගෙන් මේ ප්‍රශ්නය ගැන ඇහුවා. දැන් පිළිතුරු දුන්නාට පස්සේ ඒ පිළිබඳව ඇයි අඬන්නේ? යොස්වාමි මා අඳන්නේ මේ මිරේත යන එක ගැන නෙවෙයි. ඒ ගැන නෙවෙයි කියන්නේ. මෙතෙක් කල මේ පිළිබඳව අපේ ආචාර්ය ප්‍රාචාර්යවරයන් අපට කියපු බොරුව ගැන අපට කියපු බොරුව ගැන. අන්න ඒ නිසා සමහර විටක අපත් මේ කතා කරන විට ධර්මයේ පිළිබඳ යථා තත්ත්වය පින්තුන්ට ප්‍රකාශ නොකළොත් නොකළොත් ඒක හඳවලා වෙන දෙයක් ගැන කතා කළොත් තාලපුටගේ ආචාර්ය ප්‍රාචාර්යයන්ගේ தත්වයකට වැටෙන්නට බැරි නෑ. ඒ නිසා අපි ඇත්ත කියන්නට ඕන ධර්මෙහි ඉන පරිදි. සමහර විටක ඒ වාද කෙනෙක් එකඟ නොවනවා වෙන්නට පුළුවන්. නැත්නම් ඒක අහන්නට කැමති නැතුව වෙන්න පුළුවන්. ඒකට අපිට කරන්නට දෙයක් නෑ. ධර්මයේ ඒකයි. ධර්මයේ සංගවන දෙයක් නෙවෙයි. ධර්මයේ සංගවන දෙයක්. ධර්මයේ පිළිබඳව එන්නේ තථාගතත් පවේදිතෝ ධම්ම විනයෝ විවටෝ විරෝචති න පටිච්ඡන්නෝ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ධර්ම විනයයි කියන මේ ශාස්ත්‍රය යනු වහන්සේගේ ධර්මය විවටෝ විවෘත කළ කල්හි එලිදරව් කළ කල්හි එලි දැක් වූ කල්හි තමා වබලන්නේ විරෝච නොපටිච්ඡන් සංග වූ කල්හි නෙවේ සංගවන්නට දෙයක් නැහැ ඇත්තෙහි සංගවන්නට මොකද්ද තියෙන්නේ? බොරුවක් නම් සංගවාගෙන ඉන්නට ඕන. නමුත් බොරුවක් නෙවේ ඇත්ත ප්‍රකාශ ඒක සංගවන්නට දෙයක් නෙවෙයි. ඒ පිළිගන්නා කෙනෙකුට පිළිගත හැකි. නොපිළිගන්නවා නම් නොපිළිගෙන සිටත හැකි. කවුරුවත් ඒක බලෙන් පවරන්නේ නැහැ. බුද්ධාගමේ එහෙම බල කිරීමකුත් නැහැ. ඒක බුදුරජාණන් වහන්සේ වදාලා. සමජ්ජ දානය. ඉතින් ඒක නිදර්ශනයයි මා මේ තාලපුත පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාළ කාරණේ කීවේ. සමච්චිතාව. ඉතින් ඔය වැරදි අදහස දැන් කොයිතරම් දුරට මුල් බහලාද තිබෙන්නේ. ඒක තමයි මේ ලෝකයේ එක. ඒ නිසා තමයි බුදුජානක වහන්සේ මේ ධර්මය උන්වහන්සේ දේශනා කිරීමටත් මන්දෝත්සාහී වුණා කියන එක සමහර ඒකත් ගැන ප්‍රශ්න කරනවා. ඔය අදහස උනේ කුමක් නිසාද? මේ මිනිසුන්ගේ ගමන පේන උන්වහන්සේට කොහාට යන්නේ? යන පැත්ත අනුසෝතගාමී කියන ඒ පැත්ත යන්නේ. යන්නේ යන්නන් වාලේ. අර ගුවන්නම් වාලේ කෙටේල දෙනක් දිව්වයි කියන්නේ. ඒ වගේ තමයි මිනිසුන් පටන් ගත් දැන් පටන් දිගටම යන්නේ කොහාටද කියලා බලන්න. ලේසික ලේසික වතුරට කවුරුත් නියම කරන්නට ඕනේ නෑ. කඳුළු දෙන්නට වර්ෂා ජලය පතිත වෙන විට වර්ෂා ජලය ඔබ පහත්යන් බලබලා ගලපන් කියලා. එහෙම කියන්නට ඕනේ නැහැ. පහත්යන් බලබලා ගලනවා. වතුරේ හැටි ඒකයි. ඒ වගේ තමයි දැන්පත් කරගත්තේ නැති වඩා නුගත් දියුණු නොකරගත් සිතේ හැටි. ඒ සිත යන්නේ ලේසි පැත්තට. ලේසි පැත්ත. අනේ ලේසි පැත්ත සොයාගෙන ඒක හරි කියලා සමහර ඉන්නේ. අනුසෝතගාමී පටිසෝතගාමී කියන එක ඒක තමයි. දැන් ඒක තියෙනවා. දැන් සමහර ඒවා හොඳට යොදත හැකි දේවල් ටික. හොඳට. ඒකත් තේරුම් ගන්න. හොඳට යොදත හැකි. නමුත් සාමාන්‍යයෙන් බලන විට કોઈ පැත්තද? නරක පැත්තද? ඒ නිසා ඒ තාලපුත්‍ර රටගාවිනීට කියපු මේ කාරණය හොඳට මතක තබා ගත යුතු එකක්. සමජ්‍ය දාන. ඊළඟට එන්නේ ඉත්ති දාන. ඒක නම් තේරෙනවා. ඉතිදානි කියන එක. අනිත් එක උසභදාන. ඉතින් ඒක ඒකත් මේ ලෝකෙ හිටින දෙයක්. කවුරුත් ඒක වරදයි නරකයි කියලා පිළිගන්නේ නැහැ. ඒ සතුන් බෝ කිරීම සඳහා කරන ඔය පත්ති ගැස්වීම කියන ඒ විදිහේ ක්‍රියා. ඒකයි උසභදාන. අනිත් එක චිත්ත කම්ම දාන. චිත්ත කම්ම දාන කියන්නේ මිනිසුන්ගේ සිත් සතන්දී කාම කෝප ඇවිස්සීමට හේතු වන චිත්‍රයන් කර දැක්වීම ඒවා චිත්ත කම්ම දාන යන්න පංචමේ දානානි අපුඤ්ඤානි පුඤ්ඤ සම්මපාද ඒ නිසා දානී කියන එක නම් හොඳ එක නමුත් ඒ දිය යුතු දේ කවරේද දිය යුත්තේ කාහතද ඒ දිය ඒ කාහත හෝ දෙනකොට ඒ තැනත්තාට සුදුසු දෙයක්ද දෙන්නේ ආදී මේවා සලකන්න. විචේය දානං සුගත පසත්‍රං කියලා එහෙම එන්නේ. කියන්නේ නුවණින් සලකලයි දන් දෙන්නට උගන්වනවා. එහෙම නැත්නම් තියෙන නිසා දෙනවා කියන එක හරි නෑ. තිබෙන නිසා දෙනවා කියන එක. තිබෙන නිසා නෙමෙයි දෙන්නේ. දිය යුතු නිසාද? දිය යුතු මත් නිසාද? කියලා බලන්න. ඒ කාටද දිය යුත්තේ? හැමෝටම දිය යුතුයි කියලා කියන්නත් බැහැ. දැන් කවුරු හරි ඇවිල්ලා ඉල්ලුවොත් කාගෙන් හරි අනේ මට මේ අද මේ බෝතලයක් ගන්න සල්ලි නැහැ දෙන්නේ කියලා ඉතින් ඒ දීම සුදුසු නැහැ සුදුසු නැහැ අනේ වගේ ඒ සුදුසුකම් බලන්නට ඕනේ මොකක්ද සුදුසු දීමට මේ නෝනින් ක්‍රියා කරන්නට ඕනේ හැම තැනම බුද්ධ ආගම මුළු බුද්ධ ආගමින්ම අපේක්ෂා කරන්නේ අපි කාරණයක් ගත්තොත් අපි කියමු සමූහයම නෙවේ එකම ධර්මයක් පමණක් දියුණු කිරීම කියලා බුද්ධාගමේ අදහස. එහෙනම් ඒ ධර්මයේ හැටියට කුමක්ද දක්වන්නට පිළිෙන්නේ? නුවණ, ප්‍රඥාව, සම්මා දිට්ඨිය. අනිත් ඒවා නෙමෙයි. නමුත් අනිත් ඒවා නැතිව මේ සම්මා දිට්ඨිය කියන එක දියුණු කරගන්නට බෑ. එබැවින් මේ අනිත් ධර්ම දක්වන්නේ ඒවායේ උපකාරය මේ ප්‍රඥා දියුණුවට අවශ්‍යයි. ඒ නිසා නැත්නම් දියුණු කරගත යුතු ධර්මය ප්‍රඥාව. ඒ ප්‍රඥාවෙන් තමයි කෙලෙස් කැපීම කරන්නේ. නිර්වාණය සාක්ෂාත් කරන්නේ. නිවන සාක්ෂාත් කිරීම කියන්නේ කෙලෙස් කැපීම කියන්නේ ඒ ප්‍රඥාවටයි. ඒ නිසායි අපි මේ ප්‍රතිපත්ති මාර්ගයේ ප්‍රතිපත්තිය දියුණු කොට යම් ධර්මයක් අප సంతානිය තුල උපදවා ගන්නේ නම් ඒ ප්‍රතිපත්ති මාර්ගයෙන් උපදවා ගත යුතුම උසස් ධර්ම. ඒ මොනවාද? නුවණ හේතන දක්වා. නුවණ. ඒ නුවණ උපදවා ගැනීමට උවමනා කරන අනිත් ධර්ම තිබෙනවා. ඒවායේ උපකාරය ලැබෙන නුවණ දිනවා. ඒ නිසා නුවණ හැම තැනදීම ඕන කරන දෙයක්. හරියට කිසිවක් කරන්නට බෑ. දැන් අපේ ධර්මයේ එනවා. නුවණින් තොරව කරන පින්ද තිබෙනවා. තිබෙනවා. ඒ නිසානේ කුසල් සිත් වශයෙන් කොටසක් එනවානේ. ඥාන විපයුක්ත කිය. සෝමනස්ස සහගත ඥාන විපයුක්ත අසංකාරික සසංකාරික. කුසල් සිත් දෙකක් තිබෙනවා. ඒ වගේම උපේක්ෂා සහගත ඥාන විපයුක්ත අසංකාරික සසංකාරික කුසල් සිත් දෙකක් ඥාන විපයුක්ත ඒ කරන අවස්ථාවේදී ඒ සිත උපදිනකොට ඒ සිතත් සමග නුවණ නැහැ. නුවණ නැතිව කරන සිත පිනක් ඒක කුසලයක්. එහෙම සිදුත් තිබෙනවා. නමුත් අගය කළ යුත්තේ කොයිසිතද? ඥාන සංප්‍රයුක්ත සිත. එමකද ඥාන සංප්‍රයුක්ත සිත උපදවාගෙන යම් පිනක් කළොත් ඒ පින පෙරපසු සිත්වලින් ලැබුණු උපකාරද ලැබ බලවත් වුණොත් එහෙම සිතක් තමයි විහෙතික උත්කෘෂ්ඨ කුසල කුසලයක් වන්නේ. ඒ ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසලයක් විපාකයක් වශයෙන් ලබන ප්‍රතිසන්දිය තමයි ත්‍රි හේතුක ප්‍රතිසන්දියයි කියන්නේ. උපතින්ම ලක් නුවණ ඇති ප්‍රතිසන්දියක් ලබන්නේ. එහෙම නැත්නම් එහෙම ප්‍රතිසන්දියක් ලබන්නට බෑ. ඒ නිසා නුවණ ඕනේ. එබැවින් කුසල ධර්ම පිළිබඳව මුල කවරේදයි කියා බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කොට එයට පිළිතුරු වදාළා. කෝචාදි කුසලානං ධම්මානං සීලංච සවිසුද්ධං ditthīච උජ්ජුකාත් කෝචාදි කුසලානං ධම්මාන කුසල ධර්මයන්ගේ ආදිය මුල කවරේද සීලංච සවිසුද්ධං ඉතා පිරිසිදු වූ සීලයක් ditthīච උජ්ජුකා පිරිසිදු නැත්නම් ඇද නැති දෘෂ්ටියක් ඇද නැති සම්‍යක් දෘෂ්ටිය ඇද නැති දෘෂ්ටියක් ඒ නිසා සම්‍යක් දෘෂ්ටික වෙන්නට ඕනේ හැම කාරණයක් පිළිබඳවම ඒකයි අපේ උත්සාහය විය යුත්තේ. මේ සම්‍යක් දෘෂ්ටිය කියන එක හැම විටම තිබෙන්නට ඕනේ. ඒ කියන්නේ නුවණ තිබ ඇති කරගෙනයි ඒ කාරණය කරන්නේ. දන් දෙනකොට නුවණ යොදා ගන්නට ඕනේ. තාම අවශ්‍ය එකක් දන් දෙන්න. දන් දෙන්නට බෑ නැත්නම් හරි හැටියට. සමහර විටක ඒ දන් දීම අපි කියමු අපි පිරිසකට දන් දෙනවා. ඒ පිරිසකට දන් දෙනකොට අපට එකහෙලාම බලාපොරොත්තු වන්න බෑ ඒ ත්‍රිශයේ සිටින හැමදෙනාම ශීලාදී ಗುಣ වශයෙන් එකම මට්ටමක සිටින අය කියන එක එක තරාතිර මේ අය සිටින්නට පුළුවන් අපි විශේෂයෙන්ම දන් දෙනකොට සංඝයාට දන් දෙනකොට ඒ සංඝයා අතර සිටින්නට බැරි නෑ අප පිළිගන්නා විදිහේ සීලාදී ගුණයන්ගෙන් යුක්ත නොවන අය සිටින්නට පුළුවන්. නමුත් Tamanගේ ආරාධනය සංඝයාට නම් ඒ සංඝයා මේ නියෝජනය කරමින් දෙමිනි යම් පිරිසකට නම් තමා දන් දෙන්නේ. තමාගේ සිත මොනම අයවකින්වත් නරක කර නොගෙන මේ දාණය දෙන්නට ඕන. දාණය දෙන්නට ඕන. මොන කරුණක් නිසාවත් සමහර විටක හිසකේ දික් වෙලා තිබෙනවායි කියලා. එහෙම නැත්නම් මේ සයිඩ් බර්ඩ්ස් තියෙනවායි කියලා. ඔයාදී කරුණු නිසා නරක කරගන්නට. ඒ මොකද සංඝයා වෙතින් ආවේ. අපිට පෞද්ගලිකව පුළුවන් ඒ අය සමග තිබෙන ආශ්‍රය නැත්නම් සුදුසු නැත්නම් කියන්නේ ඒ අයගේ ඇසුරෙන් අපට ලබන්නට යම් කිසි යහපතක් නැත්නම් ඒ ඇසුර නොකරවීම සුදුසුයි. ඒකට කවුරුවත් බල කරන්නේ නැහැ. නමුත් සංඝයා කියන්නේ වෙතින් ආවම ඒකට හොඳ නිදර්ශනක් තිබෙනවා. ඒ හාමුදුරුවෝ පන්සලට ගිහින් ආරාධනා කළා ස්වාමීන් සංඝයා විසින් මට නමක් ලබා දෙන්නට අද මගේ ගෙදර දානයක් දෙන්න. හෙට මගේ ගෙදර දානයක් දෙන්න කියලා ඊට කලින් දවසේ ආරාධනා කළා. ඉතින් ඒ ආරාධනය පිළිගත්ත සමහර විට පන්සලේ සිටින ආරාධනා පිළිගන්න හම්බුනා. ඒ හාමුදුරුවෝ ඒ එක් නමක් එක නමනේ ඉලාගෙන සිටියේ ඒ නමක් එව්වා මේ දායකයාගේ දාණය පිළිගන්න. දායකයා හාමුදුරුවෝ වැඩමවාගෙන ඇවිත් පාසෝදලා මේ අසුන් පනවල වාඩි කරගලා බොහෝම හොඳට දානය දුන්නා. උදේ වගේ ඒ දානය දීලා නැවතත් පන්සලට පිරිකරක් රැගෙන හාමුදුරන්ව පන්සලට ඇරෙව්වා. ආපසු වැඩම කෙරෙව්වා. මේ තමන් උදේ දන් දුන්න හාමුදුරුවෝ හැන්දෑවේ ආවා මේ දානය දුන්න දායකයාගේ උපාසකයාගේ ගෙදරට. ඇවිල්ලා උදැල්ලා. ඔහු උදැල්ලා අරගෙන වීසිකලා. අරයන්නේ. හිතෙන්දී අර භාර්යාව අහනවා ඔය හාමුදුරන්ටම නේද අර උදේ ওই විදිහට අර බොහොම විපාසෝදලා අසුම්පන්වලා මහා සංග්‍රහයක් කළේ ඒ හාමුදුරන්ට නේද මොකද දැන් මේ සැලකිලි වෙනස මම උදේ දන් දුන්නේ සංඝයා වෙතින් පැමිණි සංඝයා වහන්සේ නමකට. දැන් මේ සැලකිල්ල දුස්සීල භික්ෂුවකට. ඒක කියනවා. අන්න ඒ නිසා ඒ සංඝයාට කරන ගෞරවය කවදාවත් පහත් කරන්නේ. ඒකත් දැනගත යුතුයි. ඒකත් දැනගත යුතුයි. එකක් සංඝයා වෙතින් පැමිණෙන. මොකද සංඝයා කියන්නේ එක්කෙනෙක් නෙවෙයි. සංඝ කියන විට සරියුත් මුගලන් පරම්පරාවෙන් අවිච්ඡින්නව පැවතගෙන එන සංඝ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දක්ෂිනා විභංග සූත්‍රයේ කල්යාමකදී මේ ශාසනයේ ඇති වෙනවා ගෝත්‍රභුනෝ කාසාව කණ්ඨෝ කියලා එක පිරිසක්. ඒ ඒ පිරිසේ ස්වභාවය භික්ෂුව හැටියටයි ඉන්නේ. නමුත් අමුදරු පෝෂණය මේ මේ මේ වතු පිටි බලා ගැනීම ගොවිතැන්පත් කිරීම ආදී ඒවත් කරනවා. මේ වික්ෂුවකයේ සංඝයාය කියා හඳුනා ගන්නට තිබෙන්නේ එක්ක අතේ බැඳගත්ත කහ පාට රෙදි කඩක්, එහෙම නැත්නම් කරේ බැඳගත්ත කහ පාට රෙදි කඩක්. කාසාව කණ්ඨ කියන්නේ ඒකනේ කණ්ඨේ. එහෙම කෙනෙකුට වුවත් සංඝයා උද්දිස්ස දානං දේති. සංඝයා උදෙසා දන් දේනම් එයින් ලැබෙන පුණ්‍යය දක්වන්නේ අසංකේයයි අප්පමෙයයි කියලා. සංඝයා උදෙසා ගන්න. අනේ නිසා ඒ දෙක වෙනස් කරලා තේරුම් ගන්නට. වෙනස් කරලා තේරුම් ගන්න. දැන් වර්තමානයේදී සංඝයාට ලැබිය යුතු ගෞරවය මිනිසුන් වෙතින් නොලැබී යන්නට හේතුව හේතුවත් අනිකක් නෙවෙයි. ඒ සංඝයා මේ පාලනයේ තියෙන වරද. ඒ ඉහළ තැන්වල සිටින භික්ෂුන් වහන්සේලා Tamange පැවිද්ද ලබාගත්ත ඒ අය පිළිබඳව හරි පාලනයක් නැහැ. ඒකට වග කිය යුතුයි. ඒ අය. ඒ පාලනය හරිනම් ඔය වැරදි විදිහට සිටින්නට බෑ. ඉතින් මේ විදිහේ තත්ත්වයක් තිබෙනවා. ඉතින් ඒකට දැන් ඒ නිසා දැන් ප්‍රසිද්ධ වාහනයකට නැග්ගත් ආම්තුරුමමක් කවුරු නැග්ගත් සමහර විට දෙන්නෙම නැහැ. දෙන්නේ නැහැ. ඔය දැන් තියෙන ඔය පෞද්ගලික වාහන තියෙන ඒවත් නැග්ගම දෙන්නේ නැහැ. සමහර විටක හම්බුනේ බැහැලා යනවා. ඒකට හේතුව වෙන එකක් නෙවෙයි. ඉස්සර නම් ඔක්කොම නැගිටි. ආසනිය දෙන්න. ඒ ඒ தත්ත්වය ඇති කරගත්තේ Tamanම. Taman. ඒකට වරදකාරෝ ඒ අය මිනිස්සක අනිත් සිදුත් නෙවෙයි. ඉතින් ඒක සලකන්න ඕනේ. එහෙම නැත්නම් අනාගතයේදී සංග්‍රහය නැතුව පවත්වන ශාසනයක් නැහැ. සංග්‍රහය නැතුව කොහොමද ශාසනයක් පවත්වන්නේ? ඒ සංග්‍රහය කියන එකත් හිසමුදු කරගත්ත පමණින්ම සිවුරක් දාගත්ත පමණින්ම සංග්‍රහය කියලා කියන්නටත් බෑ. ඒ මොකද ඒ ශාසනය එන්නේ પરම්පරාව වෙන්නේ අවිච්ඡින්න වෙන්නේ. ඒ මහානකම කාටවත් ඇති කරගන්නට පුළුවන් දෙයක් නෙමෙයි. Tamange උවමනාවේ. දැන් අපි කවුරුත් කැමති නම් මහාන වෙන්නට කියලා හිස මුදු කරගෙන කඩේ පාත්‍රයක් අරගෙන මේ මේ සිවුරක් අරගෙන පෙරවගත්තට හාමුදුරුවමක් වෙන්නේ නැහැ. ඒ ශාසනික භික්ෂුවක් වෙන්නේ නැහැ. එහෙම කරගත්තොත් ඒක නැත්තාව හඳුන්වන්නේ හොරක් කියලා. ලිංගප්‍රේමික කියලා කියන්නේ. ඒ ශ්‍රමණ වේශය, ශ්‍රමණ ලිංගය කියන එක හොරාගත්ත කෙනෙක්. එහෙම කෙනෙකුම පස්සේ මහාන වෙන්නට ආවත් මහාන කරන්නට එපයි කියලා ඉන්නේ. ඒ විදිහේ වැරද්දක් ඒකනත් පාකරන. එහෙම කරන්නට බෑ. ඒ නිසා ඒ මහාන ක්‍රම ලබන්නට උපසම්පදාව තිබෙන භික්ෂුවක් සිටින්නට ඕන. ඒ උපසම්පදාව තිබෙන භික්ෂුවක් වෙතිනුයි සාමනීර භාවයට පැමිණීමක් සිදුවන්නේ. එහෙම නැතුව නිකම් බෑ. දැන් අපට පුළුවන් මේ චෛත්‍යයේ තිබෙන එහෙම නැත්නම් බෝධීන් වහන්සේ සිටිනවා, කිලිම වහන්සේ වැඩ සිටිනවා. ඒ තැනට ගිහිල්ලා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කියන මේ පාඨය කියලා ඒ බුද්ධං සරණං ගච්ඡාමි ආදී ඒවා කියලා ඊළඟට පාණාති පාතා වේරමණී අදින්නා දානා වේරමණී අභ්‍යක්මචර්යා වේරමණී මුසාවාදා වේරමණී සුරාමේරේ මජ්ජපමා දත්තානා වේරමණී විකාල භෝජනා වේරමණී මච්චගීත වාදිත විසූක දස්සනා වේරමණී මාලාගන්ධ විලේපන ධාරණ මන්දන විභූෂණක්ඛානා වේරමණී ඡාසයන මහාසයනා වේරමණී ජාත රූප රජත ප්‍රතිග්‍රහණා වේරමණී කියලා දසසින් සමාදන් වෙන්නට පුළුවන්. දැන් අපි සමහරු එහෙම කරනවා. වසලොස්වක පොහොය දිනවලදී එහෙම නැත්නම් විශේෂ දිනවලදී. ඒ අපි සමාදන් වන්නේ ගිහි දස සීලයක්. ගිහි දස එහෙම සමාදන් වන්නට බෑ සාමණේර දස සීලය. සාමණේර දස සීලය එහෙම සමාදන් වන්නට බෑ. වික්ෂුන් වහන්සේ වෙතින්ම ලබා ගන්නට තිබෙන්නේ. වික්ෂුන් වහන්සේ වෙතින්. ඒක තමයි. ඉතින් ඒක තමයි තේරුම් ගන්නට ඕන. ඉතින් එහෙම ඒ නිසා තමයි ඒ නෑ ඒ නිසා තමයි මේ ශාසනය පිළිබඳ තේරුම් ගත්ත අය වෙතොත් ඒ අය තමගේ ජීවිතය ගැන නෙවෙයි සලකන්නේ. ශාසනය ගැන සලකන්නේ. ජීවිතය කියන එක කුමක්ද? වැඩිම කල් ජීවත් වුණොත් කෙනෙක් අවුරුදු 100ක් හෝ ඊට ටිකක් කල්. නමුත් ශාසනය එහෙම එකක් නෙවෙයි. ශාසනය අපි නැතිව ගියත් දිගු කලක් ලෝකයට හිතසුව සලසමින් පවතින්නට ඕන. මක්නිසාද? බුදුරයන් වහන්සේ නමකගේ ලෝක පහළ වීම කලාතුරකින් සිදුවන්නේ. කලාතුර. ඒ කලාතුරකින් සිදු වුණු බුදුරයෙකුගේ පහළ වීම නිසා ඇතිවන්නා වූ ශාසනය ඒ ශාසනය පිළිගත් පිරිසගේ පරම බලාපොරොත්තු අපේක්ෂාව විය යුත්තේ හැකිතරම් දීර්ඝ කාලයක් ඒ ශාස්ත්‍රය පවත්වාගෙන යාම. ඒ ශාසනය පවත්වාගෙන යාම වශයෙන් කරන්නට තිබෙන ප්‍රධාන වැඩේ තමයි. ඒ ශාසනයේ ප්‍රධාන පිරිසගෙන වික්ෂුන් වහන්සේ රැක ගැනීම. උන්වහන්සේ රැක ගැනීමයි කියන එක මේ වෙන වෙනත් උපද්‍රව වලින් උන්වහන්සේ රැක ගැනීමයි කියන එක නෙවේ. උන්වහන්සේගේ උපසම්පදා සීලය උපසම්පදාව කියන එක නැති නොවන ආකාරයෙන් ආරක්ෂා වීමට කටයුතු කරනවා. ඒක හැම බෞද්ධයෙකු විසින්ම සැලකිය යුතුයි. ඉතින් විතත්තරව සිටින ගිහි බෞද්ධයන් ඒ පිළිබඳව සැලකී. නම් ක්‍රියාත්මක විය යුත්තේ පිළිබඳව ක්‍රියා කළ යුතු කොටස වික්ෂුන් වහන්සේම මිසක අන් කිසිවෙක් නෙවෙයි. අපට බෑ සීලය. එමන අප කරන්නට තිබෙන්නේ අපි අපි ඒ විදිහට මහාන වෙලා ඒ උපසම්පදා සීලය ආරක්ෂා කරනවා. නැත්නම් මහානකමයි කියලා නිකන් සිවුර විතරක් තිබුණා. සීලය නැත්නම් ආපු විදිහට නිකම් කෙනෙක්. නිකම් කෙනෙක්. එතකොට සිවුර ඇඳගත්ත මිනිහෙක්. එහෙම නෙමෙයි. එහෙම නෙමෙයි ශාසනික බුද්ධ පුත්‍රයන් වහන්සේ නම වෙන්නේ. ඒ தත්ත්වයේ තියෙන ශාසනයේ ක්‍රියරවට පස්සේ නෑ ඉතින් ඒක නම ඒක තමයි මේ බෞද්ධයන් බලන්නේ සුදුසු නෑ නෑ ඉතින් ඒකට කරන්න අපිට කරන්න දෙයක් තියන්නේ වික්ෂුන් වහන්සේම සකස් කරනවා. ඒක ඒක උන්වහන්සේ. වැඳලා ගම ගහලා වැඳලා කියන්න තෝ. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේලන්සයි මේ ශාසනය පවතින්නේ. අපට බෑ ශාසනයක් ගෙන යන්න. දැන් මම බෞද්ධයෙකු පමණින් මේ ශාසන પરම්පරාවක් කියන්නේ නෑ. ඒ ශාසන પરම්පරාවයි කියන්නේ වික්ෂුන් වහන්සේ වික්ෂුණීන්. වික්ෂුණී પરම්පරාව නැතිව ගියා. දැන් සම කවුරු හරි උත්සාහ කරනවා භික්ෂුණී පරම්පරාවක් ඇති කරන්නට ඒක කරන්නට බැරි දෙයක් ඒක බොරුවක් කරන්න. බොරුවක්. දැන් එහෙම කාලය යෙදුණා. දැන් අපේ රටේ උපසම්පදාව නැතිව ගිය කාලයක් තිබුණා. ඒ නිසා අපට ගුරුම රටෙන් ඒ උපසම්පදාව රාමඤ්ඤ දේශයේ මේ උපසම්පදාව ගෙනෙන්නට සිදු වුණා. ඒ එහෙම හරි ඒ අවිච්ඡින්නව පැවතෙන වික්ෂූන්ගේ ඒ પરම්පරාව. ඉතින් අවිචින්න කියන එකේ තේරුම ඒ සීලය ඒ විදිහටම රැකුණු බවක් ඉගෙනට ඕන. එහෙම නැත්නම් ඒ අත්පසට ඉඳ ඉතින් උපසම්පදාව දෙන අවස්ථාවේදී උපසම්පදාවේ කියන එක සීල් සමාදන් කරවීමක් නෙවෙයි ඉතිගන්නේ. සීල් සමාදන් කරවීමක් නෑ එතන. එතන තිබෙන්නේ ඒ උපසම්පදා සීලයේ වශයෙන් කරන්නේ මොකක්ද? සර්ම සමාදන් කරවීමක්. සර්ම සමාදන් කරවීමක්. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ඒ ඒ ඒ පාඨ තුන දෙවිදියකට කියන ඒ විගහිත විගහිතන්ත කොට ප්‍රකාශ කරනවා ඊළඟට මකාරාන්ත කොට ප්‍රකාශ කරනවා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා ඒ විදිහට බුද්ධං සරණං ගච්ඡාමි මකාරාන්ත එහෙම ඒ එහෙම එහෙම කරන්නේ ඒකත් බුද්ධ නියමයයි. ඒවා හරි හැටියට කියවෙන්නට ඕන. එහෙම කියවා ඒ අනිත් කියවන්නා ඒ කියන්නේ අනුන් ලවා කියවීමක් පිටුදෙන. ඒ කියන තැනත්තා හරි විදිහට කියා තමයි ඒ මේ මහානකම ලබන්නේ. එතකොට උපසම්පදාව ලබ් වික්ෂයක් වෙනවා. උපසම්පදාව. ඊළඟට මේ උපසම්පදාවෙහි තිබෙන සීකඳු තිබෙනවා. එයින් ප්‍රධාන එක තමයි ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. ඒ ප්‍රාතිමෝක්ෂ සංවර සීලයට ඇතුළත් වෙන ඒ ශික්ෂාපදවලින් ප්‍රධාන ශික්ෂාපද හතරක් තිබෙනවා. ප්‍රධාන ශික්ෂාපදයේ කීවේ උන්වහන්සේ දිවි අත නොකල යුතු වැරදි හතරක් තිබෙනවා. ඒ හතර ඒ ඒ වැරදි හතර තමයි පරාජිකා නාමයෙන් දක්වන්නේ. පරාජිකා නාමය ඒවා මෛතුන සේවන පරාජිකා අදත්තාදාන පරාජිකාව උත්තරී මනුෂ්‍ය ධර්ම පරාජිකාව මනුෂ්‍ය විග්‍රහ පරාජිකාව මනුෂ්‍ය විග්‍රහ පරාජිකාව උත්තරී මනුෂ්‍ය ධර්ම පරාජිකාව හතර ඈ ඒ කියන්නේ ඒ හතරෙන් දන්නවා මෛත්‍රුණ සේවනය කියන එක මේ දින තුනට තේරෙනවා ඒක විස්තර කරන්න ඕනේ කන් නෙවෙයි ඒ විස්තර කැමති අයට බලාගන්න හැකි දැන් පරාජිකා පාළිය සිංහලට පරිවර්තනය කරලා තිබෙනවා ඒ සිංහල පොතෙන් බලාගත හැකි පරාජිකාවන් පිළිබඳව එන කරුණ. මෛත්‍රී සේවන පාඩ. අදත්තා දාන පරාජිකාවී කියන්නේ සොරකම නිසා ඇතිවන පෙරදීමක්. පරාජික. උත්තරී මනුෂ්‍ය ධර්ම පරාජිකාව. මනුෂ්‍ය විග්‍රහ පරාජිකාව කියන්නේ මිනිසකු මැරීමේ පරාජික. මිනිසකු මරන්න මිනිසකු මැරුවොත් උපසම්පදාව ඇති භික්ෂුවක් උන්වහන්සේගේ උපසම්පදාව නැතුව යනවා. සතෙකු මෙරුවට නෙවෙයි මිනිස්සු. මනුෂ්‍ය විද්‍යා පාරායි. අනිත් එක උත්තරී මනුෂ්‍ය ධර්ම පාරායි. Taman නොලබු නොලැබූ ධ්‍යාන මාර්ගඵල Taman ලබා පිළිනොයි කියලා කරන ප්‍රකාශ. ඒ වැරදි ගුරු ප්‍රකාශයක් එක. එහෙම කළොත් පරාජිකාව. මෙන්න මේ හතර. මේ හතර ආරක්ෂා වී තිබෙන්නේ. ඊළඟට කෙලස් දුතාංග කියලා කොටසක්. 13ක් තිබෙනවා දුතාංග. මේ කෙලස් සංඝාත. ඒවට කියන්නේ සංඝාදිශේෂ. සංඝාදිශේෂ. ඒවා 13ක්. ඒ 13න් ලොකු වැරදි. මේ තරම්නේ මේවා එකකටපත් වුණොත් මහානකම ඉවරයි. මහානකම ඉවරයි නිකන් ඉන්නේ එක සුදුසු නෑ. ඒ தත්වයෙන් ඉන්නේ එක සුදුසු නෑ. ඊළඟට කළ හැකි දේවල් දෙකයි කියන්නේ. එකක් සාමනීර වෙන එක දිවිහිමියෙන් ජීවිතාන්තයේත් සාමනීර කෙනෙකු හැටියට ඉත හැකියි. අනිත් දෙක ගිහියෙක් ගිහියෙක් දෙන්නේ. ඒ පරාජිකාවන්ගෙන් එකකටපත්. සංඝාතිශේෂවලටපත් වීම නිසා මහානකම නැති වෙන්නේ නැහැ. නමුත් ඒවා ආරෝචනය කරලා ඒවා භික්ෂුන්ට සංඝයාට දෙනුම් දීලා ඒ සංඝයා දෙන දඬුවම් විදලා ඒවට කියනවා පිරිවෙස් සමාදානය පරිවාස කාලයක් ගත කරලා මානක් කියන ඒ දඬුවම් ඒ විදිහට ඉටු කරලා ඊළඟට සංඝයාම රැස් වෙලා මේ භික්ෂුව දැන් අප අතරට එන්නට සුදුසු කෙයි කියා අභ්‍යාන කර්මයක් කියලා එකක් තිබෙනවා. ඒ කරලා නැවතත් උපසම්පදා භික්ෂුන් අතරට ගන්නවා. අන්න එහෙම සංඝාතිශේෂ. තව ඒවා වැරදි තිබෙනවා. ඒවා දේශනාගාමිනී ඇර කියන ඒවා ඒවා කියලා පිළිසිදු වෙන්නත් පුළුවන්. ඉතින් ඒ කොයි එකටද මේ භික්ෂු ජීවිතයක් ගත කරන ඒ උසස් තත්වයක් ඒක. ගියාගේ තත්වය මහා පහත් තත්වයක්. විවස්තේක්කේ ගිහියෙක් කියන්නේ ඒ තරම් උසස් තත්වයක් නෙවෙයි. උසස් තත්වය එහෙම හිතා ගන්න ඒවා කොයි වෙලාවකවත්. එහෙම උසස් තත්වයක් නෙවෙයි. වික්ෂාය කියන්නේ බොහොම උසස් කෙනෙක්. ඒ උසස් තත්වයේ මොන කරුණක් නිසාද ලැබෙන්නේ කියලා බලන්න. හිතත් මේ ඉඳගෙන වික්ෂි උසස් තත්වයක් ලබන්නද බැහැ මේ වික්ෂෝත් එක්ක. වික්ෂුන් වහන්සේගේ තිබෙන ඒ උසස් කමට ප්‍රධාන කාරණය තමයි තමන් වහන්සේගේ තිබෙන මේ භ්‍රමචාරී ජීවිතය. ඒ භ්‍රමචාරී ජීවිතය. සමහරු සමහරුන්ගේ තිබෙන මුසලකිල්ල නිසා ඒ භ්‍රමචාරී ජීවිතයට කැළැල් සිදුවන ආකාරය සමහර මේ ගිහි උපාසක උපාසිකාවන් කටයුතු කරනවා දකිනකොට අපට නම් බලවත් වූ සංවේගයක් ඇතිවෙනවා. ඔවුන් කරුණු දන්නේ නැහැ. සමහර විටක දැනගත්තත් ඒ ගැන වැඩි සැලකිල්ලක් නැති නිසා. නැති නිසා එහෙම කරලා නෑ එහෙම නෙවෙයි. ශාසනය ගැන පිළිෙන්නට ඕන කෙනෙකුට බලවත් කැක්කුමක්. ඒක බෞද්ධයෙකුට අවශ්‍යම ඇතිවිය යුතු මක් නිසා. අප දන්නවා මේ ශාසනය රැකගෙන ආපු හැටි හාමුදුරුවෝ. සමහර කාලවලදී උන්වහන්සේලාට වළඳන්නට දෙයක් තිබුණේ නැහැ. වළඳන්නේ. කරකොල තම්බලා කෑවා. ඒ තුන්වහන්සේලා මේ ධර්මය අමතක වෙන වෙන්නට නොහැර කටපාඩමේ තබා ගත්තා. සමහර විටක ක්ෂුදාව බඩගින්න ඉවසා ගන්නට බෑ. ශරීරයේ කෙලින් තියා ගන්නට බෑ බඩගිනි නිසා. මොකද කලේ මුහුද අද්දර වැලි ටිකක් ගොඩ ගහගෙන ඒ මත හිස තබාගෙන හිස තබාගෙන අනිත් හම්බුරුත් ඒ විදිහට ඉන්නේ එකිනෙක කෙනාගේ කනට ඇහෙන පරිදි හරියට මුණුනන්නාක් මෙන් මේ කටපාඩමේ තිබෙන ධර්මය සත්‍යයන සත්‍යයන එහෙම කරලා ඉතින් ඒ කාලේදීම මේ ලංකාව අත්හැරලා ගියා සමහර හමුදුරවරු ඒ ගියේ කුමටද එහෙම පිටරටට ගියා දඹදිවට වැඩියා ඒ වැඩියෙන් අපි දඹදිව බොහොම සුභික්ෂයි එහිදී හොඳට කාලා බීලා මේ දුර්භික්ෂයේ ඉවරුණාම් මෙහි එමු කියලා නෙමෙයි. මේ ශාසනය රැකගැනීමේ බලාපොරොත්තු වෙන්නේ. මෙහි ඉඳලා මෙරිලා ගියොත් කටපාඩමින් දෙන ධර්මයට මොකද වන්නේ? ඒ නිසායි කියේ. ඒ නිසා දඹදිවට වැඩියා මේ කටපාඩම තබාගෙන ඉන්නට. ඉතින් මේ සුභික්ෂයි ආහාර පාන ලැබුණා. ධර්මය රැකගත්තා. රැකගෙන ඉතින් මෙහි සිටි හාමුදුරුවෝ අතරින් බොහෝ දෙනෙක් අපවත් වුණා. නැති වුණා. ටික දෙනෙක් ඉතිරි වුණා. නමුත් ඒ හැමදෙනාම කලේ ධර්මයේ පාඩම් කරගෙන රැකගෙන ඒම. දවදිවට වැඩි හාමුදුරුවෝ කැවින එක තැනකදී දැස් වෙලා පාඩම කිව්වා. මෙහි ඉතිහායයට එහි ගිය අයගේ පාඩමේ කිසිදු අඩුපාඩුවක් තිබුණේ නැහැ. බලන්න කොයිතරම් දුෂ්කර තත්වයක සිටියේදී මේ පාඩම ඒ විදිහට සබාගෙන ආවේ. ඉතින් මොකද එහෙම කරන්නේ? මොකද කරන්නේ? ඒ කලේ යම් කිසිවක් නිසා නෙවේ. මේ ශාසනය පැවැත්මොත් ලෝකයාට ඉසිදුවන යහපත ගැන සැලකන්න. ඉසිදුවන යහපත. එහෙම නැත්නම් ලෝකේ පැතිරෙන්නේ කුමක්ද? ඇස් තිබුණාට මිනිසුන් ඒ අය අන්ධයෝ වෙන්නේ. ධර්මයේ නැත්නම් වන්නේ එහෙම තත්ත්වයක්. ඇස් තිබුණට අන්තයෝ වගේ වෙනවා ධර්මයේ නැත්නම්. ධර්මයෙන් තමයි ඇස් අරවන්නේ. නැත්නම් නුවණ නැමැති ඇස උපදවන්නේ ධර්මයෙන්. ඒ නිසා ඒවා සලකපු ඒ හාමුදුරුවෝ ජීවිත පරිත්‍යාගය කටයුතු. ඒක තේරුම් ගන්න. ඒ නිසා අපි එකිනෙක කෙනා සලකන්න. අපි එකිනෙක කෙනාට පැවරී තිබෙන කාර්යය. හැකි තරම් කාලයක් මේ ශාසනය පැවතීමට උවමනා කරන දේ කිරීම අප විසින් කළ යුතුයි. අපි එකිනෙක කෙනා විසින් කළ යුතුයි. ඒ වගේම සාමූහිකව කළ යුතුයි. ඒක කොයි වේලාවකවත් අමතක කරන්න දෙන්න. මොකද එහෙම නැත්නම් අපි ගැන අපි එකිනෙක කෙනා ගැන බලමු අපේ තත්ත්වය. අපිට මේ විදිහේ ධර්මයක් ලැබිලා මේ පැත්තට ටික දුරටවත් ගමන් කළේ නැත්නම් අපේ තත්ත්වය කුමක් විය හැකිද? එක සිතලා බලන්න. සිතලා බලන්න. මේ පැතිරෙන්නේ පැතිරෙන්නේ. අපි අපි ගනිමු. දැන් වෙනත් දෘෂ්ටි ආගම් තිබෙනවනේ මේ රටේ. රටේ තිබෙනවා. ඉතින් ඒබඳු ආගමක් පිළිගන්නා කිරිසක් වුණා නම් මොකක්ද අපේ தත්ත්වය? කොයිතරම් භයානක தත්ත්වයක්. කොයිතරම් භයානක. එහෙම தත්ත්වයකට වැටෙන්නක තිබුණා. අනේ නිසා මේ අවස්ථාව අනාගත પરම්පරාවන්ට ලබාගත හැකි වන පරිදි මේ ශාසනය පවතින ධර්මයේ විතරක් නෙවෙයි ධර්මයේ කියන්නේ පොතපතේ ධර්මයේ කියේදී ඒ අනුව පිළිපදින්න යම් දිහි පිරිසක් එහෙමත් ඇති වෙන්නට බැරි නෑ ඒක නෙමෙයි ප්‍රමණකින් සහැයීමකට නෙමෙයි සංඝාසිකින්ට සංඝ ඔව් ආරක්ෂා ආරක්ෂා ඒකයි ඒක කරන්නට තැන් වෙන අය නෙවෙයි කියන්නේ සංඝයාම කරන්නට සංඝයාම සලකන්නට ඕනේ මොකද්ද මේ කියන්නේ අජෝරි ඉස්සර කළා අය දැන් පිළිෙන්නේ දැන් සමාජයේ බොහෝම වෙනස් නේ දැන් තේරෙනවානේ නේ මූලික අයිතිවාසිකම් කියලා එක් කොටසක් තියෙනවා ෆන්ඩමෙන්ටල් රයිට්ස් කියලා ඈ හ්ම් මහාලා පරිදේවා ලෝකයේ බොහෝම නරක පැත්තට. ඒ කියන්නේ ඒ ඒකයි අනිත් එනිත් එක ඒ தത്വයට පැමිණෙන අය අය ශාසනය ගැන හිතුවා මේ පැත්තෙන් එහෙම පිටින්ම මේ දැන් යන පැත්තට වඩා වෙනස් පැත්තකට ගමන් කරනවා Tamangeම උවමනාවෙන් කවුරුවත් ගේ ඇනවීමක් නැතිව ශාසනය තේරුම් ගන්නවා ඒ නිසා තමයි ශාසනයයි ඉරෙන්නේ සීල සමාධි ප්‍රඥා කියන තුනයි. ඉතින් වික්ෂ ජීවිතයට ඉතාම අදාළ කොටස තමයි සීලය. ඒ මොකද ඒ සීලය සීලය හරියට මිනිසෙකුගේ හිස වගේ. මිනිසා කියා කෙනෙක් ඉන්නවා. ඒ ඉන්නකොට ඒ මිනිසාගේ ඉතාම ශරීරයේ මුළු ශරීරයේම පිළිබඳ වැදගත් කොටස වන්නේ මේ හිසනේ. හිසසුම් කමෙන් මොකද්ද කරන්න පුළුවන් ඒ වගේම මේ හිස මේ වැදගත් බොහොම සැලකිය යුතු අවයව කීපයක්ම රඳා පවත්තා තැනක් වෙන්නේ නේ අපිට දස්සනාන්තරය කියන දැකීම කරන්නට තිබෙන ඇස් දෙක තිබෙන්නේ ඒකයි ඒ වගේම සවනානුත්තරයේ කියන ඇසීම් අතුරෙන් ශ්‍රේෂ්ඨ ඇසීම වූ බුදුබණ ඇසීමට රූපකාර වෙන කන් දෙක තිබෙන්නේ ඒක. ඒ වගේම බුදුබණ ප්‍රකාශ කරන්නට ඕන කරන කටතු වෙන්නේ. ඉතින් ඒ ඔක්කොමකින් යුක්ත ඉස වගේ තමයි සීලය කියන්නේ. ඈ? නෑ ඒක තමයි. ඒ ඒක ඉතින් ඒ තේරුම් ගන්නට ඕන. කෙනෙක් කියයි එහෙම කියන්නේ. නේ? දැන් අපි දන්නවානේ ඉස්තරත් කියා ඉස්සරත් හිටියද බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලේ නොඑක් දෙනා තම තමන්ගේ අදහස් ප්‍රකාශ කළා. අර කෝතුහල ශාලාවේ කියන එක නැතිකනේ. ඒ කෝතුහල ශාලාවට ඇවි එකිනෙකනාගේ මත ප්‍රකාශ කරනවා තමන්ගේ මතය, තවත් එක්කෙනෙක්ගේ මතය, තවන් අදහස. නමුත් අහන අය ඔය ඔක්කොම පිළිගන්නේ ලැස්ති වෙයි තුද? නෑ, ඒ අයද පිළිගන්නේ යුතු නුවණක්. නුවණක් මේ කියන එක ඇත්තක්ද? මේක කොහොමද සුදුසු වන්නේ? හරියන්නේ. එහෙම සැලකන්නට පුළුවන් නුවණක් උපදවා ගන්න. ඉතින් ඒ නුවණ අපට උපදවා ගන්නට අමාරුවක් නෑ. මක්නිසාද? නුවණ උපදවා ලන ධර්මයක් අපට තිබෙනවා නේ. සෝතාවධානී පඤ්ඤා සුතමයේ ඥාන. ඇසීම නිසා ඇති කරගත හැකි නුවණ මේ ධර්මය ඇසීමෙන් අපට උපදවා ගන්න. ඒ නිසා මේ නියම ධර්මය අසන්නට ඕන. අසලා ඒ ධර්මයට අනුව පිළිපැදීම ඊට වඩා උසස් කියන එක පිළිගන්නට ඕනේ. ධර්මය ඇසීම, ඉගෙන ගැනීම, සිත්ී ධාරණය කර ගැනීම එක කාරණයක්. ඒ ධර්මයට අනුව පිළිපැදීම තව කාරණයක්. පිළිපැදීමෙන් තොරව කොයිතරම් ප්‍රාර්ථනා කළත් ප්‍රාර්ථනාව ඉටු කර ගන්නට බෑ. ඒ නිසා ප්‍රාර්ථනා සමෘද්ධිය වන්නට නම් පිළිපැදීම කරන්න. ඉතින් පිළිපැදීමට අයත් කොටස තමයි සීල සමාධි ප්‍රඥා කියන මේ තුنين දක්වන්නේ. සීල සමාධි ප්‍රඥා. එනිසා තමන් රකින්නවා කියලා බාරගත්ත පිළිගත්ත කොටසක් තිබෙනවානේ. දැන් අපි ගිහියන් වශයෙන් අප ආරක්ෂා කරන්නට බැඳී සිටිනවා යටත් පිරිසෙන් ශික්ෂාපද පහක්. ශික්ෂාපද පහ. එය ජීවිතයට වඩා උසස් තැනක් දී ආරක්ෂා කරන්නට ඕන. ජීවිතේ නැති වෙයි. ඒකට කරන්න දෙයක් නැහැ. නමුත් ශික්ෂා පදාය වලට හානියක් වන්නට දෙන්නට බෑ කියන මේ අදහස තමා තුළ තිබෙන්නේ. එහෙම තැන එහෙම එකක් ඇතිවන්නේ කාටද? බලවත් ශ්‍රද්ධාවක් තිබෙන කෙනෙකුට. ඒ නිසා තමයි වික්ෂුන් වහන්සේ පිළිබඳව දක්වන්නේ උන්වහන්සේගේ සීලය ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියන ප්‍රධාන සීලය උපසම්පදා සීලය. ඒ සීලය රකින්න